අපේ හැමතෙම දැන් අපි සාමාන්‍ය පොඩි කාලේ අපිට පුරුදු කරන එකක් තමයි අපේ දෙමාපියෝ මේ ඒ කාලසටහනකට අනුව වැඩ කරන්න කියන එක. දැන් එතකොට ඒ අනුව අපිට මේ පාඩම් කරලා විභාග පාස් වෙලා අපේ ලෞකික ජීවිතේ බලාපොරොත්තු ලබා ගැනීමේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒකට අනිත් පැත්තෙන් අපි ආර්ය මාර්ගයේදී ඒ කාලසටහන කියන එක ඒ වගේ අපේ හැමදේම මේ අපි අපි දැකලා දැන් සිල් ගන්න තැනක උනා ඒ එක වෙලාවකට මේ මේක කරන්න ඕනේ මේ වෙලාවට මේක කරන්න ඕනේ අර විනයානුකූල කරන ටික කොහොමද ඒ විදිහ කරන්න ඕනේ කියලා හිතෙනවා දැන් කියන්නේ බුද්ධ පූජාව තියන්න ඕනේ වෙලාවක් තියෙනවා ඒ ටික ඇරුණුකොට මම මේ වෙලාවේ මේ භාවනා කරනවා මේ වෙලාවේ කාල් සටහනකට මේ ආර්ය මාර්ගයේ හැම වැඩෙන ක්‍රමයක්ද අපි හැම වෙලේම වැඩෙනවා එහෙම. එහෙමයි මාත් දැන් අපි මේ ජීවිතේ ගත්තත් අනිවාර්යයෙන්ම කාලසටහනකට කටයුතු කරනවා කියන එක සමාජ සම්මතයක්. තේරෙනවද? පාසල් ශිෂ්‍යයෙක්ගේ වේවා, වැඩිහිටියෙක්ගේ වේවා කාලසටහනකට අදාළව තමයි රාජකාරී කරන තැනක වේවා ඒ කටයුතු සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒ වගේම වර්තමානයේ පැවිදි ජීවිත තුලත් ඕනෑම ආරණ්‍යක ඕනෑම පන්සලක මහත්වෝ කාලසටහන තුලයි සියල්ල සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඕනෑම ආරණ්‍යකම ඒ ආරණ්‍යයේ එදිනෙදා කටයුතු කාලසටහනකට අදාළව තියෙනවා. තේරෙනවද? නමුත් මාත්‍යෝ ඒ ඒවා අපිට කොතනකදවත් මේ වැරදි දේවල් කියලා අපිට කියන්න බෑ. තේරුණා? දේව සමාජ සම්මත සංඝයා විසින් අතීතයේ කියා වූ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් සම්මත කරගත්තා වූ දේවල්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජය තුළ සම්මත වෙච්ච දේවල් තියෙනවා නම් ඒවාට එරෙහිව කතා කරන්න එපා කියලා. යහපත් දේවල් ඈ. එතකොට දැන් මේ යහපත් දේවල් නිසා ඒවා සමාජ සම්මත වෙලා තියෙනවා. මිනි ජීවිතයත් පැමිණි ජීවිතයත් තුළ. නමුත් භික්ෂුවක් හැටියට මම යම් දවසක භික්ෂූත්වයට පත් වුණා නම් මහත්තයෝ මම මේ තුන් කාලෙම අනිත්‍යයි කියලා දැක්ක භික්ෂුවක්. ඒක මම විවෘතව කියනවා. සේන මම ඒක කියන්න කොතනකවත් පැකිලෙන්නේ නැහැ. මොකද මං ආපු ගමනේ බෑ මං කියන්නේ නේද? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම අනිත්‍යයි කියලා දැක්ක භික්ෂුවක්. තේරෙනයි? මොකද කාලය කියන්නේ අත් වශයෙන්ම මුලාවක්මයි. තේරෙනද? මේ කාලය විසින් මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා අපි කල්ප සියක් කෝටි ගාණක් මහත්වෝ අපි භවයෙන් භවයේ භවයෙන් භවයේ ගමන් කරලා තියෙන අනාගතේ කරා. තේරෙනවද? මේ සෑම භව ගමනක්ම අපිට සිද්ධ වුණේ මේ තුන් කාලෙම නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි. තේරෙනවද? දැන් මේ මොහොතේ අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා. නමුත් මේ වර්තමානයේ කියලා කියද්දිම වර්තමානයේ අතීතයට එකතු වෙලා ඉවරයි. තේරෙනවද? දැන් වර්තමානයේ කියලා කියද්දි මේ වර්තමානයේ අතීතයට එකතු වෙලා ඉවරයි. තේරෙනවද? ඒතර වර්තමානයේ අතීතයකට එකතුනේ මහත්යෝ අනාගතයේ සංස්කාරයක් සකස් කරලා දීලා. තේරෙනවද? වර්තමානයේ අතීතයට එකතුනේ අනාගතයේ සංස්කාරයක් සකස් කරලා දීලා. තේරෙනවද? ඒතකොට ඒ සකස් කරනා වූ සංස්කාරය කවදා හරි දවසක ආයිමත් වර්තමානයේ බවටපත් වෙලා ආයිමත් අතීතයට යනවා. තේරෙනවද? එතකොට අතීතයට යන්නේ වර්තමානයේ කුමක් කරලාද ආයෙමත් අනාගතයේ සංස්කාරයක් සකස් කරලා දීලා තේරෙනවද එනිසා වර්තමානයේ නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා ඒ කියන්නේ මේ වර්තමානයේ ඔබ තුල සකස් වෙන සිට නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා ඔබ අනාගතයට අදාළව සංස්කාරය රැස් කරනවා. රැස් කරලා වර්තමානයේ අතීතයට තල්ලු කරලා දානවා. ඒ අනාගතයට අදාළ සංස්කාරය යම් දවසක වර්තමානයක් බවට පත් වෙලා ආයිමත් අනාගතයට තව සංස්කාරය සකස් කරලා දෙන්න. තේරෙනවද? එතකොට දැන් මේ මොහොතේ මාතුලින් මේ සකස් වෙන සංස්කාරය යම් දවසක වර්තමානයක් තුල අතීතයට ගියා වූ සිතක ඵලයක්මයි. තේරෙනවද? ඒ නිසා මෙතනදී අපි දකින්න ඕන මේ තුන් කාලයම කියන්නේ ප්‍රෝඩාවක් කියන කාරණය. තේරෙනවද? ඒ නිසා මාත්‍ය මං යම් දවසක පැවිදි වුණාද මම 12න් ඉස්සෙල්ලා ආහාර ගත්තායි කියන කාරණේ හරි. තේරෙනවද? එහෙම නැතුව කොතනකවත් කාලසටහනක් නම් මගේ ජීවිතේ තිබ්බේ නැහැ. තේරෙනවද? කාලසටහනක් තිබ්බේ නැහැ. කුසගින්න දැනුන වෙලාවට දානි වැළඳුවා. තේන. අඳුර වැටුනහම ලන්තෑරුම් පත්තු කළා. මං කවදාකවත් ලන්තෑරුම් පත්තු කරද්දී වෙලාව බලලා නැහැ. තේරෙනවද? හොඳේ. නිදිමත ආපුලාට නිදාගත්තා. තේරෙනවද? ඇහැරුණ වෙලාවට ඇහැරුණා. තේරෙනවද? අද දක්වා මගේ ජීවිතේ කොතනකවත් මහත්ව කාලසටහනක් නැහැ. මම ඒක කියන්න පැකිලෙන්නෙත් නැහැ. මට බියකුත් නැහැ. සමාජ විවේචනය කළායි කියන කාරණේකුත් මට අදාළ වෙන්නේ නැහැ. අද දක්වා කාලසටහනක් මට නැහැ. නමුත් මං කාටවත් මාව අනුගමනය කරන්න කියලා නම් කියන්නේ නැහැ. තේරෙනවද? ඒ මොකද ඒක සමාජ සම්මතයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා කොතනකවත් කාලසටහනක් ඔස්සේ මම ගියා නම් මං කාලේ නිත්‍ය වශයෙන් ගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා. හෙට දවසේ කාලසටහනක් මට නැහැ. මම සමහර විට මේ කොටියේ ඉඳලා බස් එකේ නැගිනවා කොළඹට. නමුත් බස් එකේ නගිද්දිත් මම කොළඹ කොහෙද යන්නේ කියලා මට තැනක් නැහැ. තේරෙනවද? තැනක් නැහැ. හොඳේ මට තැනක් නැහැ. මං පිටකොටුවෙන් බැහැලා තමයි සමහරවිට යන තැන කල්පනා කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ එහෙම මේ දෙයක් සකස් කරගන්න අපිට බැහැ මොකද ඊළඟ නිමේෂය කියන්නේ අනිත්‍ය දෙයක්. තේරෙනවද? අපි කාලසටහන් සකස් කරගෙන ඒ කාලසටහන් ඔස්සේ යන්න ගිහිල්ලා මේ මොහොතේ S2 පිය වුණා කාලසටහන් උපාදානය වෙන්න පුළුවන්. තේරෙනවද? කාලසටහන් උපාදානය වෙන්න පුළුවන්. ඒ නිසා මම කොතනකවත් මම මේ කාලසටහනක් කියන තැනක් වගේ නැහැ. කාලසටහනක් කියලා තැනක් නැහැ. ඊළඟ නිමේෂය එන විදිහටම මුණ දෙන්නේ. ඊළඟ නිමේෂය එන විදිහටම මුණ දෙන්නේ. තේරෙනවද? ඒ වගේ මේ මගේ ජීවිතේ නම් කොතනකවත් කාලසටහනක් තිබෙන නමුත් සමාජය තුල ආරණ්‍යගතව පන්සල්ගතව ගිහි ජීවිත තුල කාලසටහනකට අදාළවයි සිද්ධ වෙන්නේ ඒ කිසිම දෙයක් වැරදි කියලා මම කියන්නේ නෑ තේරුණාද නමුත් මම දැක්කා මේ කාලය කියන්නේ මහා ප්‍රෝඩාවක් මේ කාලය විසින් අපිව නිතරම මේ භවයට බැඳ තියෙන සංස්කාරයක්මයි රැස් කරන්නේ කාලේ නිත්‍යභාවය ගැනීම නිසා කියලා එනිසා මාත්‍ය හෙට දවසේ කිසිම සැලසුමක් මට නැහැ. හෙට දවසේ කිසිම සැලසුමක් මට නැහැ. එන විදිහටයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. එන විදිහටයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. නමුත් කවුරු හරි ධර්මදේ මොකක් හරි ධර්මයේ ධර්මදේශනාවකට ආරාධනයක් එහෙම තෙවෙනි දෙයක් ඒ කර යුතු කටයුත්තක් තියෙනවා නම් එතන ඉලක්කේ තියෙනවා. මොකද ඒක ආරාධනයක් බාරාන් දෙන්නේ. ඉතින් මෙහා මාත්‍යෝ හෙට මොනවද කරන්නේ? හෙට මොනවද වළඳන්නේ? හෙට කීයද වළඳන්නේ? හෙට කීයද සැතපෙන්නේ? හෙට කීයද භාවනා කරන්නේ කියන කාරණේ කොට කිසිම මේ කාලසටහනක් මගේ නැහැ. තේන්න මේ මම මේ කියන දේ විවේචනය ලබන්න පුළුවන්. නමුත් තියෙන දේ පැරියන්නේ නේද? ඉතින් ඒ නිසා මේ කාලය කියන කාරණේ අනිත්‍ය උදාර්මතාවයක්මයි කාලසටහන් හදාගන්න මොහොතක් පාසයි අනිත්‍ය වූ කාලය අපි නිත්‍ය වශයෙන් අරගෙන නිරේතුරුවම අපි අනාගතයට අදාළ සංස්කාරත් ඒ වගේම මේ මේ මේ මේ ලෝක ධර්මයන් නිත්‍ය වශයෙන් ගන්නා උදයත් අපි නිරේතුරුවම වඩා ගන්නවා. තේරෙනවා? නමුත් ඉතින් අර මේ ශාසනයේ පැවැත්ම නිසා සංඝයාගේ අනාගතය උදෙසා අපේ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ මේ ඉදිරි ජීවිතයේ ශක්තිය උදෙසා මේ කාලසටහන ඔස්සේ ගමන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා ඈ එතනදී කොතනකවත් මේ මම බෑ නැහැ කියලා කියන්නේ නැහැ තේන නමුත් මගේ ජීවිතයේදී නම් එදත් කාලසටහනක් තිබ්බේ නැහැ අදත් කාලසටහනක් තිබ්බේ නැහැ ඊළඟ නිමේෂයේ සිද්ධ වෙන්නේ මොකද්ද ඊට අදාළව ජීවත් වෙනවා ඊට අදාළව ජීවත් වෙනවා තේන එනිසා හෙට මේ මේ නැති වෙන්න කියලා දෙයක් අපිට නැහැ මේ මේ මේක මේ කරගන්න බැරි වුණා කියන කාරණයක් නැහැ. හෙට උදා වුණොත් හෙට දෙයක් හිතනවා. හෙට දෙයක් හිතනවා. නමුත් මම දන්නවා දැන් මට මේ වෙලාවේ ලබන සතියේ මට මම බාරගත්ත මේ පොඩි පින්කමක් තියෙනවා. මම එදාට එතනට යනවා කියන කාරණේ තියෙනවා. මොකද ඒක තියෙන්නේ නැහැ. එහෙම නැතුව අපේ පෞද්ගලික ජීවිතයේ කිසිම කටයුත්තකට මහත්ව කාලස මේ වෙලාවට වැසිකිලි යන්න ඕනේ, මේ වෙලාවට නාන්න ඕනේ, මේ වෙලාවට වළඳන්න ඕනේ, මේ වෙලාවට සැතපෙන්න ඕනේ කියලා මගේ පැවිදි ජීවිතේ කවදාවත් එවැනි දෙයක් නම් තිබෙන්නේ නැහැ. තේන 12න් ඉස්සෙල්ලා වැළුවා තේන උදේ පින්ඩ පාත ගිහිල්ලා ඇවිල්ලා අනිවාර්යෙන් මං 9න් ඉස්සෙල්ලා වළඳනවා නමුත් වෙලාවක් නැහැ අතුගාලේ ඒ කටයුතු කරලා පෑන් පාස් වෙලා ඉවරුන වෙලාවට වැළුවා තේන අතුගාන දෙයක් තිබ්බේ නැත්නම් පෑන් පාස් වීමේ අවශ්‍යතාවකුත් තිබ්බේ නැත්නම් වේලස්සම වැළුවා තේන ඒ වෙනතු කොතනකවත් මාත්‍යෝ මේ කාලසටහනක් කියන කාරණේ මගේ ජීවිතේ මම කොයිම වෙලාවකත් ගන්නෙ නැහැ ජීවිතේට. කාලය අනිත්‍ය නම් කාලය පිළිබඳ සටහන් තියෙන්න බෑ. තේරෙනවද ඒක අනිත්‍යම ධර්මතාවය. එතන මේ කාලසටහනන් ඔස්සේ නිරතුරුවම අපිට භවයේ කෙරේ සංස්කාරය කෙරේ හෙට දවස කෙරේ අපිට බැඳීම් සකස් වෙනවා. බැඳීම් සකස් වෙනවා නමුත් අපිට ආරණ්‍යගතව ජීවත් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ කාලසටහනට යටත්ව ජීවත් වෙන්න. ඒකේ ධර්මතාවය. ඈ ඒකයි අපි හුඟක් මේ හුදකලා තැන්වල ඉන්නේ. ඒතර හුදකලා තැන්වල ඉදිද්දි කාලසටහන් නැහැ. කාලය අනිත්‍යයි කියලා දැකලා අව ස්වභාව ධර්මයේ ජීවිතය අතාරිනවා. ස්වභාව ධර්මයේ තේරෙනවද? කය ආහාර අවශ්‍ය කොයි වෙලාවටද ඒ වෙලාවට ආහාරයක් දෙනවා. තේරෙනවද? කය නිින්ද ඉල්ලන්නේ කොයි වෙලාවටද ඒ වෙලාවට නිින්ද දෙනවා. තේරෙනවද? පරිසරයේ අඳුර නිසා ලාම්පුව ඉල්ලන්නේ කොයි වෙලාවටද ඒ වෙලාවට පත්තු කරනවා. තේරෙනවද? ඉතින් ඒ වගේ මහත්යෝ මේ කාලය අතහැරලා ස්වභාව ධර්මයේ තුල ජීවත් වෙනවා. තේරෙනවද? එතනයි මම නම් ජීවත් වෙන්නේ එහෙමයි. අපේ හඳුනේ ඒ දර්ශනයම නේද මාර්ගය කියන්නේ. ඒ දර්ශනය මාර්ගය වුණත් මහත්මයා අදේ මාර්ගය අපිට ඇත්ත කියන්න බෑ. තේරුණාද? ඒ දර්ශනය තමයි මාර්ගය. කවදාකවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔරලෝසුව පාවිච්චි කළේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔරලෝසුව පාවිච්චි කළේ නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ ඔරලෝසුව පාවිච්චි කළේ නැහැ. තේරුණාද? ඒ නිසා මේ නමුත් ඒක මාර්ගයේ බව ඇත්ත. නමුත් මහත්මයා අදේ මාර්ගය වහලා තමයි කතා කරන්න වෙන්නේ. මේ මහත්මයා අපි හැමෝගෙම අකුසල්. අපි හැමෝගෙම අකුසල්. තේරෙනවද? අපි හැමෝගෙම අකුසල් නමුත් ඒවා මහත්ව ධර්මයේ හැටියටමයි දකින්න ඕනේ. තේරෙනවද? කොතනකවත් ඒවා කෙරෙහි අපි ගැටීමක් විවේචනයක් කියන කාරණේ සකස් කරගන්න හොඳ නැහැ. සකස් කරගන්න මොහොතේම අපි ධර්මයේ විවේචනය කරපු කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? මොකද ඒවා සමාජ සම්මතයන් බවට පත් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා අපි දැන් මේ වෙලාවේ උත්සාහ ගන්න ඕනේ මේ මේ අතීතයේ තිබ්බ දේ මොකද්ද කියලා මතු කරගෙන වර්තමානයේ ප්‍රශ්න ඇති කිරීම නෙමෙයි. තේරෙනවද? වර්තමානයේ මේ ගලා යන ක්‍රමයේ තුල අපි අපේ කාර්යයන් කරගෙන මේකෙන් ගැලවිලා යන්නයි තියෙන්නේ. මේවා විවේචනය කරන්න බැරි දකින්න අපිට බෑ. තේරෙනවද? නමුත් මම කියන ක්‍රමය තමයි අතීතයේ ක්‍රමය නම්. හොඳේ? ඒක නම් එහෙමමයි. අපේ අනේ සූත්‍ර ධර්ම කතාවකට මට හිතෙනවා මම හරියට මතක නැහැ සූත්‍ර ධර්ම. අතීතයේ මියදීලා ඉවරයි. අනාගතේ තාම ආවේ නැහැ. වර්තමානයේ නොඇලී වාසය කළ යුතුයි කියලා. ඒ වගේ එකක් ඒ මේ වර්තමානයේ නොඇලී වර්තමානයේ තුල ඇලීම් ගැටීම් උපේක්ෂාව තුල ජීවත් වෙන මොහොතක් පාසා එයා අතීතයත් වර්තමානයත් අනාගතයත් තුනම නිෂේධ කරනවා. එයා තුනම නිෂේධ කරනවා. තේරෙනවද? එයා අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් අනාගත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත් එතකොට එයා මේ මොහොතේ රහත්තන් වහන්සේගේ මනෝභාවය තුළ తాවකාලිකව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. එතකොට මෙතන එතන. එතකොට කාලය අපි නිත්‍ය වශයෙන් ගන්නවා නම් අහවල් වෙලාවට අහවල් දේ කියන තැන ගන්න ගන්න තැනදීම මහත්වෝ අපි මේ උපාදානස්කන්ධ තුනම නිත්‍ය වශයෙන් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? උපාදානස්කන්ධ නිත්‍ය වශයෙන් ඒ කියන්නේ මේ මොහොතේම අපි අධර්මයේ තුලට වැටෙනවා. තේරෙනවද? නමුත් ඕක තමයි ධර්මය. මාත්‍ර ධර්මයේ මොකද්ද හේතුව නිසා මේ පොඩ්ඩක් වැහිලා වැහි වැහි යනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒ ඒ ඒ දේ ධර්මයේ හැටියටම දැකලා අපි අපි තනි තනිව මේවෙන් ගැලවිලා යන දක්ෂ වෙනවා. තේරෙනවද? අපි අපි තනි තනිව ගැලවෙනවා යන කියන කාරණේ දැන් මම මෙහෙම කිව්වහම හරි මමත් අතීත වර්තමාන අනාගත තුන් කාලෙම අතහරිනවා කියලා ඉස්සරහට ගියොත් එහෙම අන්තයට යන්නත් පුළුවන්. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ඒතර මං කියන දේ කරන්න නම් එයා තුළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිමක් ශක්තිමත් තියෙන්න ඕනේ. තේරෙනවද? ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිම තුල ගන්නා වූ තිය තීරණ තීන්දුව ඉන්ද්‍රිය ධර්ම දුර්වලභාවයන් තුල මොහේට අදාළව ගන්නා තීන්දුව තීන්දුවත් මහත්ව බරපතල අනුතුරු කරලා අරන් යන්නේ පුළුවන්. තේරෙනවද? ඒ නිසා මං කිසිම කෙනෙකුට කියන්නේ කාලය කියන කාර්ය කෙරේ කියන තෘෂ්ණාව අතහරින්න කියලා. ඒ නිසා මම භික්ෂුවක් හැටියට කියන්නේ ඔබ කාලසටහන තුල ජීවත් වෙන්න. නමුත් ඒ කාලසටහන කාලය අනිත්‍යයි කියන කාරණේ දැනගන්න. තේන්න. ඊයේ මම කාලසටහනට අදාළව ජීවත් වුණා. ඔබ වහන්සේ ඊයේ කාලසටහන අදාළව ජීවත් වුණා. හරි. නමුත් ඒ කාලසටහනට අදාළව ජීවත් වෙලා ඔබ රැස් කළා වූ සෑම සංස්කාරයක්ම නිට්ටයද අනිත්‍යද? ඒ ගෙවි ගියා වූ කාලය නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? නැහැ. නේද? ඒ සියල්ලම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. තේරෙනවද? ඒ අතීතයට එකතු වෙලා ඉවරයි. එහෙනම් මහත්වෝ නිරේතුරුව කාලසටහනක් තුල ජීවත් වෙන්න. නමුත් ඒ කාලය අනිත්‍යභාවය දකින්න. ඊයේ දවසේ කාලසටහන අනිත්‍ය වුණා වගේම අද දවසෙත් මේ කාලසටහන අනිත්‍ය වෙන සංස්කාරය පමණක්මයි. එච්චරයි. තේරෙනවද? එහෙම දකිමින් කාලසටහන තුල ජීවත් වෙන්න. තේරෙනවද? මොකද අපිට කාලසටහන එපා කියන්නේ බැහැ නේද? ඒක සමාජ සම්මතයන් වෙලානේ තියෙන්නේ. නිසා කාලසටහන තුල ජීවත් වෙන්න ජීවත් වෙලා නිරතුරුව මේ කාලයේ අනිත්‍යභාවය දකින්න. කාලයේ අනිත්‍යභාවය දකින්න. දැන් ඔබ වහන්සේ දැන් එකපේ කාලසටහනේ මම තේරෙන්නේ තමයි අර ධර්ම අවබෝධයේ තියෙන ශක්තිය අඩු කිරීම හීන කිරීමක් වගේ පේනවා. දැන් ඔබ වහන්සේ අර ඊවර ධර්ම සාකච්ඡාවේදී අපි ආවදී එක අවස්ථාවේ මට කිව්වා මේ අර අනිත්‍ය අවසන් මොහොතේ අනිත්‍ය දකින්න අවස්ථාවේදී මම අහුවා ඔබ වහන්සේ අර දැන් මේ මොහොතේ අනිත්‍ය දකින්න එකේ අවසන් මොහොතේ අනිත්‍ය දකින්න එකේ අතර වෙනස මොකද්ද එතන? ඒ මහත් පරමහත්ස වෙන්නේ කියලා. වාසෙත්ම පැහැදිලි ලක්ෂ උදාහරණයක් දැක්කම මේ මම දැන් ඔය දෙකට වැඩට යන්න හිතාගෙන තමයි මේ දැන් අනිත්‍ය වඩන්නේ කියන්නේ. ඒ මගේ අර කාලසටහන මම මගේ අර අවබෝධයේ මේ ශක්තිය අඩු වීමක් වගේ තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අනාගත පංච උපාදාන ස්කන්ධය කියලා තෘෂ්ණාවේ තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් උදේ ඉඳන් හවස කාලසටහනට අදාළව දේ හිතනවා කියන්නේ මේ කරනවා කියන අනාගත පංච උපාදාන ස්කන්ධේ නිත්‍යභාවයෙන් වැඩෙනවා. තේරෙනවද? නිත්‍යභාවයෙන් වැඩෙනවා. නමුත් මේක ශිෂ්‍යභාවයේ ඉගෙන ගන්න දැන් හැමෝම විදර්ශනාව කරා යන්නේ නැහැ මහත්වයෝ. ඒතකොට ශිෂ්‍යයින් හැටියට ඉගෙන ගන්න සාමනීර ස්වාමීන් වහන්සේලා හැටියට ඉගෙන ගන්න හික්මෙන මේ සෑම කෙනෙකුටම පොදුවේ වුණේ අපි මේක ආරෝපණය කරන්නේ. එතනදී කාලසටහන කියන කාරණයට මම කොතනකවත් බාධාවක් කරන්නේ නැහැ. තේරෙනවද? මොකද ඒක උන්වහන්සේලාට අත්‍යවශ්‍ය දෙයක්. මොකද උන්වහන්සේලාගේ ඉන්දිය ධර්මයන්ගේ දිනුභාවය අඩු වෙන්න පුළුවන්. නමුත් මං මං ගමන් කරපු මාර්ගය මම කිව්වේ. මං ගමන් කරපු මාර්ගය මම කිව්වේ. තේරෙනවද? ඒ මං ගමන් කරපු මාර්ගෙදි මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් හුදකලාව තමයි වැඩි හිටියේ. තේරෙනවද? හුදකලාවයි වැඩි හිටියේ. ඒ නිසා හුඟක් වෙලාවට මට මේ ඔය මේ තියෙනා වූ සම්මත දේවල් වලින් බැහැරව ධර්ම මාර්ගය මත කරගන්න පුළුවන් වුණා. කොතනදවත් මේ අනාගතය කෙරෙහි උපාදානයක් ඇති කරගන්නේ නැතුව. තේරෙන? ඒ නිසා නිරේතුරුවම ජීවිතේ මරණයට දාලා ජීවත් වෙද්දී අනාගතය කියන කාරණා කියාට මතුවෙන්නේ නැහැ. තේරෙනවද? ජීවිතේ මරණයට දාලා ජීවත් වෙද්දී යා අතීතයත් මරණයට දාලායි තියෙන. යාට අතීත පංච උපාදාන ස්කන්ධය පිළිබඳ හැඟීමක් එයා දන්නවා ඒ සියල්ලම අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. තේරෙනවද? දෙනෙක් ජීවිතේට මරණයට දාලා ජීවත් වෙන තැනදී අතීතය පිළිබඳ එයාට තෘෂ්ණාවකුත් නැහැ. එයාට දන්නවා ඒක දෙවිගේ සංස්කාරයක් විතරයි කියලා. අනාගතය පිළිබඳ යාට බලාපොරොත්තුකුත් නැහැ. මොකද ජීවිතේ මාන්නට දාලායි තියෙන්නේ. වර්තමානයේ තුල සංස්කාර රැස්වීමකුත් නැහැ. තේරෙනවද? එතන මේ වර්තමාන වර්තමානයේ තුල ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන කෙනා තුලද මහත්වෝ කාලය පිළිබඳ කාලසටහන පිළිබඳ ප්‍රශ්නයක් නතු වෙන්නේ නැහැ. තේරෙනවද? හෙට ජීවත් වුණා පින්න පාත යනවා. හරි. තේරෙනවද? හෙට ජීවත් වුණා පෑන් පාස් වෙනවා. හෙට ජීවත් වුණා සිවුර පඳු කර ගන්නවා. හෙට ජීවත් වුණා පොහේ කරනවා. නමුත් කාල සටහනක් නැහැ. ඒක දන්නේ ජීවත් වෙයිද කියලා. ඒක තේන්න. ඒතකොට ජීවත් වුණොත් ඒ කටයුතු එහෙම කරනවා. ඒ කටයුතු එහෙම කරනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලා දන් වළඳලා සක්මන් කළා. තේරෙනවද? දන් වළඳලා සක්මන් කරලා ඊට පස්සේ භාවනා කළා. තේරෙනවද? නමුත් ඒවා කාලසටහනක් හැටියටම කරේ නැහැ. තේරෙනවද? එදා ඒක කරගන්න බැරි වුණොත් ඒ මේ උන්වහන්සේලා ගැටුනේ නැහැ. තේන සමහර උන්වහන්සේලාට ඒ වෙලාවේ චාරිකාවේ වැඩේක කියන්න පුළුවන්. සමහරකට වෙන පින්කමක් ආරාධනයක් උදෙසා යන්නේ. නමුත් එවැනි තැන් වලදී කොයිදුවත් ගැටීමකටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොරව මේ මේ කාලසටහන කියන කාරණේ ඇති කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටීමක් නැහැ. නමුත් මම නම් ඇලීම් ගැටීම් වලින් තොරව කාලසටහනක් මට තිබ්බේ නැහැ. මට අදත් නැහැ, මං අතීතේ තිබ්බෙත් නැහැ, මං අනාගතේ තියාගන්නෙත් නැහැ. තේන්න මට කාලසටහනට අකමැති නිසා මම හුඟක් වෙලාට උඩ ගලා ගුටියොල් මම ජීවත් වෙන්නේ. තේන්න. අපේ හැමදේ ඔතන වහන්සේව දැන් දැක්කු ටිකම. ඔය මරණානුස්සතියම නේද ඒක? ඒ මරණානුස්සතිය තමයි ජීවිතේ මරණයට දානවා වගේ දාලා දෙනවා කියන මාත් මරණානුස්සතිය. මොකද මම දන්නේ නැහැ මගේ ඊළඟ සංස්කාරය මොකක්ද කියලා. මම දන්නේ නැහැ මම මේ මොහොතේ මාත්‍යත් එක්ක බණ කියන බව ඇත්ත. නමුත් ඊළඟ සංස්කාරය මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ මාත්‍යය. තේන්න. ඒතකොට ඒ සංස්කාරයේ ජීවිතය අතහරින්න ඕනේ. එතන තමයි කරුණේ. තේරෙනවද? ඒ සංස්කාරයේ වළක්වන්න මට අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? නමුත් ලෙඩක් හැදුනොත් බෙහෙත් අඹනවා. ඒක හරි. තේරෙනවද? නමුත් ඉන් මෙහා මේ ජීවිතේ මරණයට වැටෙනවා කියන කාරණේ වළක්වන්න නම් මම දශමයක්වත් යන්නේ නැහැ. මම දන්නවා මට වළක්වන්න බෑ කියලා. තේරෙනවද? ජීවත් වෙන එක වළක්වන්නත් මට බෑ. මැරෙන එක වළක්වන්නත් මට ඒ දෙකම තීරණය කරන්නේ සංස්කාරය. ඒක සංස්කාරයන්ට ඒක බාර දීලා අපිට තියෙන වර්තමානයේ තුල ජීවිතේ මරණයට දාන. තේරෙනවද? ඒතර වර්තමානයේ තුල ජීවිතේට මරණයට දාද්දී සමහර විට ඒ මරණයට දැමීම තුල සකස් වෙන්නා වූ ශක්තිය තුලින්ම ආයුෂ වැඩි වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන සතරේ බුදුරජාණන් වහන්සේ සතරේ දිපාට වඩනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නම් සතරේ දිපාට වඩන නිසා බුදුරජාණන් වහන්සේට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න කියලා බුදුරුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන්නේ. වර්තමානයේ තුලවත් අනාගතයේ අනාගත පංච උපාදානස්කන්ධය වර්තමාන අතීත පංච උපාදානස්කන්ධයේ තෘෂ්ණාව බැහැරවිලා ඒ කියන්නේ ජීවිතේ මරණයට දාලා ඉතිවත් වෙන්නේ. ජීවිතේ මරණයට දාද්දී උන්වහන්සේලා තුල මොකද්ද වෙන්නේ? සතර විපාක. ඒතර සතර විපාක වෙලෙද්දී උන්වහන්සේලාට අතීත විපාකෙට එන තියෙන අකුසල විපාකෙට එන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න පුළුවන් ආනන්ද කියලා. තේරෙනවද? ඒතර වර්තමානයේ තුන අපි ආපු ජීවිතේ මරණයට දාන මොහොතේ අතීත වර්තමාන අනාගත තුන් කාලයෙන් අපිට අති නිෂේධය වෙනවා. නිෂේධයේ විද්දී සකස් වෙන්නා වූ ශක්තිය තුල අතීතේ විපාකම දුන්නා වූ අකුසල් වලට එන්න පුළුවන් කමක් නැහැ. එතන තමයි සප්තබෝධ මේ මේ සතර ඉද්ධිපාද වැඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් සතර ඉද්ධිපාද බලාගෙන නෙමෙයි වර්තමානයේ තුන මම ජීවිතේ මරණයට දාන්නේ. ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන්නේ සතර ඉද්ධිපාද වැඩිම තුල නෙමෙයි. නමුත් මේ ජීව සංස්කාරයන් කෙරේ තියෙන කලකිරු ස්වභාවය. තේරෙනවද? මේසා විසගුරු සංස්කාර වලට ආයිමත් මම ආදරය කරන්නේ නැහැ. සංස්කාර කුසල් සහ අකුසල් සංස්කාර විසින් සාරා සංක කල්ප ලක්ෂ ගාන දුක සැපත් අතර දෝලණය වෙච්ච මේ ගමන මම නුවණින් දකිද්දි මහත්වෝ මම මේ ආයිමත් ඒ සංස්කාරයන්ට එක දශමකින්වත් බැඳෙන්නේ නැහැ. අකුසල් සංස්කාරයන් මේ කුසල් සංස්කාරයන්ටවත් බැඳෙන්නේ නැහැ. තේරෙනවද? මොකද මගේ ජීවිතේ මොනසා කුසල් සංස්කාර ඉස්සරහට මතුවලාවත් ඒ කිසිම කුසල් සංස්කාරයක එක දශමකින්වත් මම බදින්නේ නැහැ. මොකද සංස්ථාව විතින් මාත්‍යෝ මාව සියදිවි නසා ගන්නවා කියන තැනටම අරන් ආවා මේ කාලේ. තේරෙන? ඉතින්ට මරන්නේ විලදී. තේරෙන? ඒසා සංස්කාර කියන කාරණේ කුරුළුම ධර්මතාවය. නමුත් ඒ කුරුළු සංස්කාර කියන ධර්මතාවය තුල මම දක්ෂ වුණා මාත්‍යෝ අකුසලයේ කුසලයෙන් යටපත් කරලා අවසානයේදී කුසලයක් අකුසලයක් දෙකම විදර්ශනා නුවණින් මතු කරගන්න. නමුත් මම අදක්ෂයෙක් නම් එක්ක මං ඉන්න ඕනේ හිර ගෙදරක එක්ක මං මිය ගිහිල්ලා ඉන්න ඕනේ. ඔය දෙකෙන් එකක ඉන්න ඕනේ. මං මේ දෙකෙන්ම මිදලා මායාවේ හිර ගෙදරින් මිදෙන්න දක්ෂ වුණා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගත්ත නිසා. තේරෙන. එතන තමයි තන. අපි ආදෙම දැන් ඔතන වහන්සේ විස්තර කරනකොට තව සූත්‍රයක් මතක් වෙනවා අපි ආදෙම අර බුදුහාමුදුරු අගය කරනවා යම් වික්ෂුන් වහන්සේලා දෙනවා උන්වහන්සේ එතනත් ඕකම නේද අපි හැමෝටම කියන්නේ කියලා මට අහන්නේ ඉතින් මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා මරණාසුති වඩනවාද කියලා අහනවා. ඒතර අර ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් කර ප්‍රමාද වශයෙන් මේ දවස් ඇතුළත මේ මාර්ගය අවබෝධ කරගන්න කියලා එහෙම කියනවා කියලා කියලා තව වඩනවා තව වඩනවා කියලා හිතුවස් ඒක අන්තිම භික්ෂුන් වහන්සේ කියනවා මේ අන්තිම ස්වාමීන් වහන්සේලා දෙන්න කියනවා අර කරකටත් බත් පෙරකට ගිලින්නවත් මට වෙලාවක් තියෙන්නේ නැහැ ඒක කිසිම සටහනක් නැහැ ඉස්සරහ සම්බන්ධ. මෙහෙමයි කියන්නේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මම මේ බඳින බස්කට වැළඳුවාට පස්සේ ආමාශයට ගිහිල්ලා විස වෙලා මාව අපවත් වෙන්න පුළුවන්. ඒතකොට එතන ඉඳන් එයා මරණාසතිය වඩනවා. ඒතකොට එයා දැන් ආමාශයට ආහාර ගිහිල්ලා ආහාර විස වීමකින් තමයි මරණවා කියලා දකින්නේ. ඒතකොට දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා නෑ භාග්‍යවතුන් වහන්සේ මම මරණානුස්සතිය වඩන්නේ මේ ආහාරය මං ගිලින මොහොතේ හිර වෙලා මාව අපවත් වෙන්න පුළුවන්. එයාගේ මරණානුස්සතිය එතන යන විනාඩි දෙක තුනක් කාලේ දීලා. ගිනිනකම් කාලේ දීලා. තුන්වෙනි ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ආස්වාසේ ඉහළට අරන් පල්ලෙහාට වෙන වෙලාවල් මගේ මරණය සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙන්නේ අර වර්තමානයේ තුල මරණාසතිය තුල. ඒතර වර්තමානයේ තුල එයා කියන ආස්වාසේ ඉහළතරම් පල්ලෙහාට දාන වෙලාවේ මරණය සිදු වෙන්න පුළුවන් කියලා කියන්නේ කුමක්ද? එයා ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන කෙනෙක්. තේන? එයා ජීවිතේ පිළිබඳ පංච උපාදාන ස්කන්ධය කෙරේ ආශාවෙන් තුරු වෙලා තියෙන කෙනෙක් සමහර විට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. තේරෙනවා? එහෙම නැත්නම් අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒතකොට එතන තමයි බුදුරජාණන් වහන්සේ වර්තමානයේ මරණයට දානවා කියන තැනදී මතක් කරන්නේ. තේරෙනවා? ඒතකොට වර්තමානයේ තුල යා ජීවිතේ මරණයට දාලා නම් ඉන්නේ. එයාට හවස කාලසටහනක් තියෙන්න බෑ. තේරෙනවද? නමුත් හවස උදා වුණොත් කළ යුතු වැඩේ කරයි. ඉසලියුත් වැඩේ කරයි. තේරෙනවද? හවස උදා වුණොත් කළ යුතු වැඩේ කරයි. එච්චරයි. ඉතින් අපි හඳුනන බුදුහාමුදුරුවෝ සාදුකාර දෙන්නේ ඒ ප්‍රතිපත්තිය නේද කියන්නේ. ඉතින් එහෙමයි නම් බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නාට මාත්‍යෝත් වර්තමානයේ අපේ අකුසල් විපාකයන් නිසා මහත්තු ඉතින් අපිට සිද්ධ වෙනවා මේ තීන තැන පිළිබඳ සතුට වෙන. මේ තීන තැන පිළිබඳ සතුට වෙන්න දක්ෂ වෙනවා. නමුත් දක්ෂයා මේ සියලු බන්ධන කඩාගෙන ඉස්සර ඒක දක්ෂභාවය. තේරෙනවද? ඒක දක්ෂභාවය. ඒ දක්ෂයාට මහත්තු මේ ප්‍රශ්න කිසිවක් ගැටලුවක් නෙමෙයි. තේරෙනවද? එයා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරලා එයා දක්ෂයි අතීතේ රහතන් වහන්සේලා ගත කරපු ප්‍රතිපදාව මොකද්ද? අතීතේ ආර්යයන් වහන්සේලා ගත කරපු ප්‍රතිපදාව මොකද්ද කියන තැන ඉඳන් ධර්මයේ මතු කරගන්න. තේරෙනවද? මගේ භික්ෂු ජීවිතේ මම හැමදාම මගේ භික්ෂු ජීවිතය තුළ හිටියේ මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ විනය පනවන්න ඉස්සෙල්ලා තිබ්බා වූ අවුරුදු 20 ජීවත් වෙච්ච භික්ෂුවක් හැටියට මම කාලය ගත කරේ. තේරෙනවද? මම කවදාකවත් බුදුරජාණන් වහන්සේ විනය පැනෙව්වාට පස්සේ කියන තැන නෙමෙයි මම කවදාකවත් හිතුවේ. බුදුරජාණන් වහන්සේ විනය පනවන්න ඉස්සෙල්ලා අවුරුදු 20 කාලයක් තුල යම්සේද භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා තමන්ගේ භික්ෂූත්වය ඒ උත්තරීතර ආකාරයට පවත්වගෙන ගියේ මගේ මේ මොහොතේ මහත්වය මගේ මේ මේ මේ ජී භික්ෂූත්වය එතන එතනින් තමයි මම අතු කළා ගන්න. එතනින් තමයි මතු කළා ගන්න. තේරෙනවද? එනිසා නිරේතුරුව මේ සිත කය වචනේ තුන්දොර අනිත්‍යයි තුන්දර පාලනය කරගෙන ජීවත් වෙන මොහොතක් පාසා මහත්වෝ නිරතුරුවම අපි එදා ඒ අවුරුදු 20ක් මුන්නේ විනය පනවන්න අවුරුදු පෙරාතෝ තිබ්බ අවුරුදු 20 වැඩ සිටි ආරණ්‍ය මහන්සියලා දැන් අපි යනවා. තේන්න. එතෙන්ට අපි යනවා. තේන්න. නමුත් ප්‍රතිමෝක්ෂය තුන ඉඳනවා ආරක්ෂා කරනවා පොහේ කරනවා ඒවත් දේශනවා ඒව කරනවා. නමුත් මම තාමත් හික්මෙන්නේ බුදුරජාණන් වහන්සේ අර මුල් අවුරුදු 20 දී භික්ෂූන් හික්මුණා වූ ධර්මතාවය තුලින්. තේන්න. එතෙන්දී අපිට කිසිම ගැටලුවක් නැහැ. තේන්න. එතෙන්දී කිසිම අපිට ගැටලුවක් නැහැ. නිරතුරුවම සීලය ශක්තිමත් කරගනිමින් සමාධිය ශක්තිමත් කරගනිමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ආර්ය සීලය කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් කටයුතු කරන තැනදී මහත්වෝ අපිට වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේරෙන. එච්චරයි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කරලා ගන්න කෙනාට කොතනකවත් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම හිතන්නේ සිල්පද 227ක් තියෙනවා කියන කාරණේ හිතනවට වැඩිය අනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මුල් අවුරුදු 20 එකම සිල්පදයක් නැතුව උතුම් රහතන් වහන්සේලා දහස් ගාණක් දිනුනා කියන කාරණේ. නෑ ඒකෙනුයි අපි මතු කරගන්නේ. තේරෙන අපේ සීලය විරුද්ධේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. අපේ සීලය විරුද්ධේ අතීත විශ්වාසයමයි. තේරෙන ඒ අතීතයේ රහතන් වහන්සේලාගේ චර්යාවන්මයි. තේරෙන ඒ අතීතයේ රහතන් වහන්සේලා තිබු ගුණ ධර්මයන්මයි. තේරෙන ඒ නිසා මමත් රහතන් වහන්සේ කෙනෙක් හැටියට ජීවත් වෙනවා කියන තැනදිම මහත්වරු මම ආර්ය සීලයෙන් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් පිටුලා. එච්චරයි. උතනයි තමයි. මමත් රහතන් වහන්සේ කෙනෙක් විදිහට ජීවත් වෙනවා අතීතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවත් වුණ විදිහට ජීවත් වෙනවා කිව්වම අපිට මේ ප්‍රාතිමෝක්ෂය කියවන්න අවශ්‍යතාවයක් නැහැ. කියවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියවන්න. තේරෙන්න. කියවන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙන්න. සිත කය වචනේ තුන සංවර කරගෙන අපිට මාර්ගය තුල ආරෂ්ඨාංගේ මාර්ගය ශක්තිමත් කරගන්න තිමාත්ව සියල්ලම මේ පරිපූර්ණ වෙලා තියෙනවා. ඉන් එහා මේ හිතන්න ගියොත් ඒ හිතන මොහොතක් පාසා මාත්ව අපි සංස්කාර රැස් කරගන්නවා. සංස්කාර රැස් කරගන්නවා. ඒ නිසා මම නම් හැම වෙලාවෙම හිතීම අඩු කරගත්ත භික්ෂුවක්. හිතන්න අඩු කරගත්ත භික්ෂුවක්. තේරෙන? ඒ හිතීම අඩු කර ගැනීම තුල ගොඩාක් වෙලාවට අපිට මාර්ගය පහසු වුණා. තේරෙනවා? ඉතින් කියවීම හිතීම පැවිදුණාට පස්සේ මම කියෙව්වෙම නැහැ. මේ ඔය බණ කියන්න ලෑස්තුනාට පස්සේ තමයි මම ඔය කියවන්න ටිකක් මේ සූත්‍රේ සූත්‍ර වලින් බාහිරව මම කිසිම දෙයක් කියවලා නැහැ. අඩු වශයෙන් මගේ පොතක්වත් මම කියවන්නේ අර පළවෙනි පොත කියුවා වෙන මගේ පොතක්වත් මම කියවන්නේ නැහැ. පිටපොත් මම කොහොමත් කියවන්නේ මොකද වෙන වෙන කරුණු බාහිර කරුණු මට එනවා. ඒකෝට ඒවා මගේ මේ ආభాෂයට එන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මම එක දෙයක් දකිනවා පැවිදි වෙච්ච දවසේ ඉඳන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන සෑම සූත්‍රයක්ම එක එක පුද්ගලින් අරමුණු කරගෙන දේශනා කළා වූ සූත්‍ර. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සෑම සූත්‍රයක්ම සූත්‍ර 1000ක් දේශනා කළා තියෙනවා ඒ 1000 10000ක් දෙනාටයි දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් එක්කෙනෙකුට සූත්‍ර 1000ක් දේශනා කළේ නැහැ. අඩු වශයෙන් සූත්‍ර 25ක්වත් දේශනා කළේ නැහැ. එක්කෙනෙකුට දේශනා කළ එක සූත්‍රයයි. එතකොට එක සූත්‍රයක් අහලා තමයි අතීතයේ හැම කෙනෙක්ම උතුම් රහත් ඵලයටපත් උනේ. තේරුණා? සූත්‍ර 5 10ක් අහලා රහත් ඵලයටපත් උනේ නැහැ. එක සූත්‍රයක් අහද්දී අවම වශයෙන් අසෝවාන් ඵලයටපත් වුණා. තේරෙනවද? ඒතකොට එක සූත්‍රයක් අහලා තමයි අතීතයේ හැම කෙනෙක්ම උතුම් සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් ඵලයටපත් උනේ. තේරෙනවද? ඔය දැක්ම මට එදා තිබුණා. ඔය දැක්ම එදා තිබුණා. එදා තිබුණ නිසා මට මේ මේ කියවීමේ උන්මාදය කියන දේ මම ඒ ඉතින්ම තෘෂ්ණාව කඩලා දැම්මා. තේරෙන. නමුත් වර්තමානයේ මොකද්ද කරන්නේ මුළු සූත්‍ර පිටකයේම කියවලා දැනුමෙන්ම මාන්නේ සකස් කරගන්න. තේරෙන? බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සූත්‍රයක් අහලා තමයි හැම කෙනෙක්ම රහත් වුනේ. නමුත් වර්තමානයේ මුළු සූත්‍ර පිටකය විනය අභිධර්මයේ ඔක්කොම 84000 දානස්කන්ධය ඔළුවට දාගත්තට පස්සේ නිවන් දකින්න පුළුවන්ද? ඕක තමයි හදලා තියෙන්නේ. ඈ ඒක ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට ආව දැන් ගිය සත් දෙකකට වගේ ඉස්සෙල්ලා උන්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේගේ නම මට වඩා වස් අඩුයි. නමුත් උන්වහන්සේ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවා. නමුත් මම පංච උපාදානස්කන්ධයට බොහොම තේරෙන භාෂාවෙන් උත්තරේ දුන්නා. දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන තමයි පස්සේ කියන්නේ. නමුත් උන්වහන්සේක පිළිගත්තේ නැහැ. තේරෙනවද? ඉතින් උන්වහන්සේ තර්ක කළා. නමුත් තර්ක කළාදී මම නිහඬව හිටියා. උන්වහන්සේ තර්ක කළා මම හිතනවා පැය කාලක් විතර උන්වහන්සේ තර්ක කළා. උන්වහන්සේ අතපය අත් දෙකත් විසිකර විතර්ක කරන්න. උන්වහන්සේට තේරෙන්නේ නැහැ දැන් උන්වහන්සේ ඉදිරියේ ඉන්නේ වැඩිහිටි භික්ෂුවක් කියලා දැන් තේරෙන්නේ නැහැ. ඇයි ධර්මයේ සත්‍යයි කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ පැය කාලක් තුල සූත්‍ර 20කින් විතර කරුණ දැක්වුවා. නමුත් සමහර සූත්‍රවල නම් මම අහලත් නැහැ. මම අහලත් නැහැ. උන්වහන්සේ සූත්‍ර 20කින් විතර කරුණ දැක්වුවේ ඒ පැය කාලෙ තුල. තේරෙනවද? මම දැනගත්ත දැන් මේ ස්වාමීන් වහන්සේ ධර්මයේ කෙරේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේව දැන් দমনය කරන්න ලේසි නැහැ. කරන්න තියෙන එකම දෙයයි උන්වහන්සේට පැය කාලක් කතා කරන්න දීලා මම අත් දෙක මෙහෙම වැදගෙන මං කිව්වා සමා වෙන ස්වාමීන් වහන්සේ මම හිතුවා ඔබ වහන්සේ මගෙන් යමක් දැනගන්න යාවේ කියලා. නමුත් මට දැන් තේරෙනවා ඔබ වහන්සේ මට වඩා දැනුමින් බුද්ධියෙන් අවබෝධයෙන් ඉහළ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. තෘෂ්ණාවට දෙන්න තියෙන හොඳම ආහාරය දුන්නා. එච්චරයි. එතැනදි තමයි උන්වහන්සේ ධම් වෙන්නේ. නමුත් එහෙම කිව්වා කියලා මට අවාසියක් වුණාද? මට අවාසියක් උනේ නැහැ. තේරෙනවද? මට අවාසිය එතන තමයි ධර්මය. තේරෙනවද? මා තුළ තිබ්බ දෙවෙනියට වැටෙන්න තියෙන හැකියාව දක්ෂභාවය තමයි ධර්මය කියලා කියන්නේ. තේරෙනවද? නමුත් උන්වහන්සේ මුළු සූත්‍ර පිටකයේම ඉගෙන ගත්තත් ඒ ධර්මයේ වටිනාකම උන්වහන්සේ තුළ තිබ්බේ. උන්වහන්සේ ධර්මයේ කෙරේ සක්කාය දිට්ඨිය තුලම තර්ක කළා. නේද? නමුත් අවසානයේ මම උන්වහන්සේගෙන් අර විදියට අනේ උන්වහන්සේ මට වඩා අවබෝධයෙන් බුද්ධියෙන් දැනුමයි කියපු තැන අන්න උන්වහන්සේ සමණය වුණා. තේරෙනවද? උන්වහන්සේ සමණය වුණා. ඉතින් ඊට පස්සේ මම උන්වහන්සේට ඊට අදාළව කරුණු කියලා උන්වහන්සේ පැහැදිලි කළේවා. නමුත් මහත්තයෝ එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න බුදුරජාණන් වහන්සේ මහත්තයෝ එක්කෙනෙකුට එක සූත්‍රය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තේරෙනවද? අපි මාත්‍ය මුළු සූත්‍ර පිටකම ඔළුවේ තියාගෙන ධර්ම අවබෝධ කර ගන්නවා කියන ගමන නම් මම නම් එච්චර සාර්ථකයි කියලා දකින්නේ නැහැ. ඒක ලක්ෂණය දැනුම තුළ ඒ පුද්ගලයාගේ විතර්ක වැඩිවීමක් දැනුම ගන්න. දැනුම අරගෙන දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. එච්චර. නමුත් දැනුම ගන්න ගන්න මහත්ය තෘෂ්ණාව වැඩි වෙනවා කියන කාරණේ හේතුඵල ධර්මයක්. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ද නෝනින් මෙනෙහි කිරීම දුර්වල. දැනුම ගන්න ගන්න ධර්මයේ කෙරේ සක්කාය විච්ච වැඩි වෙනවා. දේශනා කරන්න හිතෙනවා, කියන්න හිතෙනවා, සාකච්ඡා කරන්න හිතෙනවා. ඒවා කියනකොට තව තව පිරිස ලඟ වෙනවා ආකර්ෂණය වෙනවා. ඒ ආකර්ෂණය වීම තුළ සිව්පස්ය ලැබෙනවා. විනාශය කරාම යනවා. ඒ නිසා ගොඩාක් තරුණ ස්වාමීන් වහන්සේලාට මේ අනුතුරු බරපතල ආකාරයෙන් තියෙනවා. මොකද ඔක්කොම ඉගෙන ගන්නවා. ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙන ගන්න එපා කියලා මට කියන මම කියන්නේ නැහැ. ඉගෙන ගන්න එපා කියලා මට කියන්න බෑ. නමුත් ඉගෙන ගන්න. නමුත් දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. තේන අතීතයේ ඔබ වහන්සේලා මුළු සූත්‍ර විනය අභිධර්ම පිටක කටපාඩම කියලා ඇති. කියලා. අතීතයේ ඔබලා සාසන අතුරුදහන් වෙන වෙලාවේ ඔබලාගේ අත්වකුරු සූත්‍ර පිටපත් කරලා තියන්නේ නැති. තේරෙනවද? නමුත් ඒ ඔක්කොම සංස්කාර අනිත්‍ය වුණා. ඔක්කොම සංස්කාර අනිත්‍ය. නමුත් මොකද්ද හේතුවක් නිසා පෙර ජීවිතේ වඩලා මොකක් හරි පුරුද්දක් නිසා මාත්‍යෝ ඕවා කෙරේ මට නම් කොතනදවත් උෂ්ණාවක් ඇති වුණේ නැහැ. මට කවදාකවත් පැවිදි වෙන මොහොතේවත් සූත්‍රයක් කියවලා පැවිදි වෙන්න ඕන කියලා හිතක් ඇති වුණේ නැහැ. මම ඒ හිතත් අනිත් ඇයිට දකින්න දක්ෂ කෙනෙක් ගිහි කාලේ. තේරෙනවද? මට පැවිදි වෙන්න ඉස්සෙල්ලා විනය කියවන්න ඕනේ කියලා කොතනකවත් හිතක් සකස් උනේ නැහැ. මම විනය දශමයක්වත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම පැවිදි වෙලා සාමණේර කාලේ අවුරුද්දක් ගත කරද්දී මම ප්‍රාතිමෝක්ෂය මම කියෙව්වේ උපසම්පදා වෙන අවසාන මාසෙදී එදා මාත්‍ය මුළු සාමණේර කාලෙම මම උතුම් ප්‍රාතිමෝක්ෂය තුල ජීවත් වෙලා තියෙනවා. කොතනකදවත් මේ බරපතල සිල්පදයක් දිනීම සිද්ධ වෙලා ඒ කියන්නේ සාමණේර කාලයේ තුලත් මහත්වෝ ප්‍රාතිමෝක්ෂය තුල මම ඉඳලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂය නොදැන. තේරෙනවද? ඒ කියන්නේ සිත කය වචනේ සංවර කරගෙන ජීවත් වෙච්ච තැන මාත්‍යෝ සියල්ල පිරිසිදුව තියෙනවා. තේරෙනවද? අතීතේ ආර්යයන් වහන්සේලා ජීවත් වුණේ කොහොමද? ඇවතුම් පැවතුම් පැවැත්වුවේ කොහොමද? මමත් ඒ විදියට හිතනවා, මමත් ඒ විදියට වළඳනවා, මමත් ඒ විදියට ඇවිදිනවා, මමත් ඒ විදියට සිවුරු පෙරවනවා, මමත් ඒ විදියට කුටිය පරිහරණය කරනවා, මමත් ඒ විදියට බුදුරජාණන් වහන්සේලා ධර්මයේ සංගයට ගරු කරනවා කියන තැනදී ප්‍රාතිමෝක්ෂ ජීවිතයට එන්න. මට ආවේ එහෙමයි. මට ආවේ එහෙමයි. ඒ නිසා මට කොතනදීවත් ගුරුවරු හොයාගෙන යන්නේ පිරිවෙන් හොයාගෙන යන්න මේ පතපොත හොයාගෙන යන්න පන්ති හොයාගෙන යන්න අවශ්‍යතාවය මට කොතැනකවත් නැහැ මට අදත් එහෙම නැහැ තේරෙන අදත් එහෙම නැහැ නමුත් මේ දේවල් අතීතේ මතක් වෙනකොටත් මහත්වේ අතීත පංච උපාදානස්කන්ධයක් පමණක්මයි අනිත්‍යයි මම මේ කිසි දෙයක් වටිනාකමක් දෙන්නේ නැහැ ඒක මට ලෝකෙට කියලා මේ ලියලා තියන්න ඕනෙත් නැහැ තේරෙන මොකද ඒවා මම දන්නවා අනිත්‍ය පංච උපාදානස්කන්ධයක් විතරක්ම කියන කාරණේ මහත්ය ඇවුවේ නිසා කිව්වේ එතකොට මාත්‍ය මම මේ කාරණේ මෙතනදී මතක් කරන්න ඕනේ මොකද සාමණේර ස්වාමින් වහන්සේ නමකගේ වේවා ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේ නමකගේ වේවා සාමණේර සීලය ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සීලය ජීවිතය බවට පත් කරගන්න වෙනවා. ඒක ජීවිතය එතන කිසි තර්කයක් නැහැ. තේරෙනවද? ප්‍රාතිමෝක්ෂ සීලයෙන් තොරව සාමණේර සීලයෙන් තොරව අපි පැවිද්දක් භික්ෂූත්වයක් ගැන කතා කරනවා නම් මහත්තයෝ ඒක මෝහයටමයි අයිති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම පැවිදි ජීවිතේ ජීවිතේ බවටපත් වෙන්නේ සීලයමයි. මේ පිළිබඳ කිසිම තර්කයක් නැහැ. තේරෙනවද? නමුත් අපි මේ සීලය ශක්තිමත් භාවයට පත් කරලා සීල විසුද්ධිය තුලින් ශක්තිමත් වෙලා ඒ සීල විසුද්ධිය තුලින් සකස් වෙන ඉන්ද්‍රිය සංවරය ඔස්සේ චිත්ත විසුද්ධිය සකස් කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ප්‍රාතිමෝක්ෂ සීලය උතුම් ප්‍රඥා විසුද්ධියට කරා අරන් යන. තේරෙනවද? එහෙම නැතුව අපි සීලය කියන නවාතැන් පොලේ නැවතිලා සීලය මගේ කරගෙන සීලය කෙරෙහි උපාදානයෙන් සීලය කෙරෙහි දුෂ්ටින් වශයෙන් අල්ලාගෙන අපි හිටියොත් මේ මගේ සීලය මම සීලය තුල ඉන්නවා මං සීලය තුල ඉන්නවා මේක මගේ සීලය මේ වගේ සීලය උපාදානය කරගෙන අපි හිටියොත් අපිට සීලය තුලින් කවදාකවත් චිත්ත විසුද්ධිය සකස් කරගන්න පුළුවන්කම නැහැ තේන වර්තමානයේ මේ අනතුරු සමාජය තුල තියෙන සීලය තුල බැසගෙන ඉන්නවා සීලය උපාදානය කරගෙන ඉන්නවා. සීලය මගේ කරගෙන ඉන්නවා. සීලය ජීවිතය කොටගෙන ඉන්නවා. හරි ඒක සාධාරණයි සීලය ජීවිතේ කොට. නමුත් අපි දකින්න ඕනේ සීලය ජීවිතේ කොටගෙන ඉන්නවා නම් ජීවිතෙත් අනිත්‍ය නම් සීලයත් අනිත්‍යයි කියන කාරණේ. තේරෙනවද? ජීවිතයත් සංස්කාරයක් ඒ සංස්කාර වලට අදාළ ජීවිතෙත් අනිත්‍ය වෙනවා නම් සීලයත් සංස්කාරයක් ඒ සීලයට අදාළ සංස්කාරයත් අනිත්‍ය වෙනවා කියන තැනයි අපි මතු කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් සීලය අත්‍යවශ්‍යයි සීලෙන් තොර පැවිද්ද පිළිබඳ කතා කරන අපේ ධර්ම මාර්ගයේ කොතනකවත් ඉඩක් නැහැ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග තුනක් බුදුරජාණන් වහන්සේ සීලයට වෙන් කරලා තියෙනවා මාර්ගාංග 8න් මාර්ගාංග තුනක්ම සීලයටයි බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ ඒ නිසා සීලෙන් තොර පැවිද්ද පිළිබඳ කතාවක් කොතනකවත් ධර්මේ නැහැ අපිට කතා කරන්න බෑ තේරෙනවද ඒ නිසා නිරේතුරුවම සීලය තුල ශක්තිමත් භාවය ඇති කරගන්නේ කුමක් උදෙසාද චිත්ත විසුද්ධිය උදෙසායි. ඒක අපි හොඳට තේරුම් ගන්න. සීලේ නවාතැන් පොලේ නවතිලා ඉන්න නම් නෙමෙයි. මොකද සංසාරයේ අපි සීලේ නවාතැන් පොළවල් වල නැවතිච්ච නිසාමයි අපිට සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම අහිමි වෙලා ගියේ. සීලය මගේ කරගෙන ජීවත් වුණා සීලය උපාදානය කරගෙන ජීවත් වුණා මා තුල සීලය තියෙනවා සීලය තුල මම ඉන්නවා මා තුල සීලය ආත්මීය වශයෙන් බැඳිලා තියෙනවා මේ වගේ සීලය මගේ කරගෙන සීලය නිසාම අපි සක්කාය දිට්ඨිය වඩාගන්නවා සීලය නිසාම සක්කාය දිට්ඨිය ඒ හේතුවෙන් අන අප්‍රමාණ වූ ලෝභ දේශ මෝහ කුසල් කරගෙන සීලය නිසා සතර අපායට කල්ප ගණන් අපි සංසාරේ වැටලා තියෙනවා. තේරුණාද? ඒ නිසා නිරේතුරුව සීලය අත්‍යවශ්‍යම සාධකේ සීලය තුල ශක්තිමත් වෙන්න සීලය තුල ශක්තිමත් වෙලා නිරේතුරුව මේ සීලයෙන් රැස්වෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ අපි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරලා සීලය මගේ කරගෙන සීලයට බැඳිලා සීලය උපාදානය කරගෙන කල්ප ගණන් දිව්‍ය ලෝකවල හිටපොයිට නුවණින් දකින්න. කල්ප ගණන් අපි සීලය නිසා අපි රූපාවචර අරූපාවචර භ්‍රමතලවල හිටිය හැටි නුවණින් දකින්න සමාධිය සකස් කරගෙන. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ආයිමත් අපි සතර අපායට වැටුණායි කියන කාරණේ දකින්න. සිල් සමාදන් වෙලා රජවරු සිටවරු වෙලා මහේෂාක්‍ය මිනිස්සය වෙලා ඉඳලා ආයිමත් අපි සතර අපායට වැටුණායි කියන කාරණේ දකින්න. දකිමින් නිරේතුරුව සීලා නුස්සතිය තුල ජීවත් වෙන. සීලා විදේශනා නුවණින් දකින්න. සීලේ විදර්ශනා නුවණින් දකින තැන තමයි සීලය තුලින් අපි චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය තුලින් ප්‍රඥා විසුද්ධිය ලබලා දෙන්නේ. ඒ නිසා අපි නිරේතුරුව හිතන්න ඕනේ සීලය කියන්නේ ඵලයක් නෙමෙයි මාර්ගයක් විතරයි. මාර්ගයක් විතරයි ඵලයක් නෙමෙයි. සීලේ ඵලයේ හැටියට නම් දකින්න යන්න එපා. මොකද වර්තමාන සමාජයේ සීලය ශක්තිමත් වෙලා මෙන්න මම සිල් ඵලයක් ලැබුවායි කියන තැන උතන ඵලයකට බර දීලා ඉන්නවා. තේන්න. සීලය ඵලයක් නෙමේ ඵලය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ධර්මතාවයන් මේවත් අනිත්‍ය වූ ඵලයන්. ඒ නිසා මේ ඵලයන් කරා යන මාර්ගය විතරයි සීලය. තේන්න. ඔබ මාර්ගයේ උපාදානය කරගත්තොත් මාර්ගය මගේ කරගත්තොත් මාර්ගයේ කෙරේ තෘෂ්ණාව බැසගත්තොත් ඔබට ඵලය කරා කවදාවත් යන්න බැහැ. තේරෙනවද? ඒ නිසා මාර්ගය තුල හික්මීමයි කර යුත්තේ. මාර්ගය තුල හික්මෙමින් හික්මීම තුළ ලබන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබ දක්ෂ වෙන්න ඕනේ සීලය ආර සීලයක් බවට පත් කරගන්න. දුස්සීලභාවයෙන් මිදෙනවා සීලය තුල ශක්තිමත් වෙනවා සීලයත් දුස්සීලභාවයත් දෙකම සංස්කාරයක් කියලා දකිමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ කරන්නේ යන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ආර්ය සීලයක් බවට පත් කරගන්න. තේරෙනවද? ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් තුල ශක්තිමත් වෙමින් සෝවාන් ඵලයට පත් වෙච්ච තැනදී ආර්ය සීලයත් බල ධර්මයක් හැටියට උතුම් රහත් ඵලය දක්වා අපි තුල වැඩෙනවා. තේරෙනවද? ඒ නිසා නැවත මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා සීලෙන් තොර පැවිද්දක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ නිසා පැවිදි ජීවිතයේ සාමනීර සීලයත් ප්‍රාතිමෝක්ෂ සීලයත් පැවිදි කෙනාගේ ජීවිතය බවට පත් වෙනවා. නමුත් ජීවිතය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් සීලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් මේ අනිත්‍යභාවය දකිමින් සීලය තුලින් ආර්ය සීලය මතු කරගෙන මාර්ගය ශක්තිමත් කරලා මාර්ගය ප්‍රයෝගී කරගෙන මේ ඵලයන් කරා යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් සීලය ළඟ නවතිනවා නම් ඒ කියන්නේ ඔබ මාර්ගයේ ඵලයක් කරලා වැරදි අවබෝධයක් තුල ඉන්නේ. තේරෙනවද? ඉස්ලාම් මාර්ගය මොකද්ද ඵලය මොකද්ද කියලා හඳුනා ගන්න. තේන මාර්ගයේ ඵලයේ හැටියට අඳුනගත්තොත් ඔබ අතරමං වෙනවා. දෙය වර්තමාන සමාජයේ තියෙනවා ඒගොල්ලෝ සීලය ඵලයක් හැටියට හිතනවා. සමාධියේ ඵලයක් හැටියට හිතනවා. නමුත් කවදාකවත් සීලය සමාධියේ ඵලයක් බවට පත් වෙන දෙයක් මේක මාර්ගයයි. තේන්න. ඒ නිසා මේ මාර්ගයේ ප්‍රයෝගී කරගෙන ඵලය කියන ආර්ය ප්‍රඥාව කියන කාරණේ ඇති කරගන්න ඔබ දක්ෂ වුණොත් අන්න එතන තමයි පැවිදි ජීවිතයේ උතුම්ම ශක්තිය ප්‍රාතිමෝක්ෂයේ උතුම් ශක්තිය බවට පත් වෙන්නේ. තේරෙනවද?